ස්වාමීන් මේ ස්ථානයේ මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙනා මේ සියලු ජීවිතය අද දවසේ මාස්ගේ ස්පර්ශය අත්දකින්න අද දවසේ මාස්ගේ කරුණාව අත්දකින්න අද දවසේ මාස්ගේ සැපීම අත්දකින්න මාස්ගේ ආශ්‍රම අත්දකින්න මාස්ගේ කරුණාව දෙන්නේ ස්වාමීන් මේ රටේ යනවා මේ තත්ත්වයේ තුලදීද මාසම සංගසිතන නිසා සමයන නිසා ස්තුති විද්‍යාරණී negro sarrado na nascido que I will seven, to the moon. ಒಬ್ಬಟಾಯಿಗಳು ಮಾಗಿ ಏಸು ಸೊಬತಾಯಿ ಶುದ್ಧಾಯಿ ಒಬ್ಬ ಸ್ವಾಮಿ ಸಹೇ ස්වාමි වහන්ස වහන්සේට ගුරු මහිමේම ගෞරව නමස්කාරය පුදකරනට ඉන්දියානනේ ආඥාන වහන්ස මේ වෙලාවේදී අපගේ පිළිස් තුළ අපේ ස්ථානයන් වලදී වහන්සේගේ අභිමුඛය පතිත කරමින් වහන්සේගේ හස්තය අප සමග තබන්නට ඉන්දියානනේ අපිත් එක්ක එකතු වෙලා නමස්කාර කරනවා මේ සෙනඟගේ හදවත් වෙන දවසේ වහන්සේ රජ කරන්න ස්වාමී ජීවිතවලට අවශ්‍ය දේවල් අවශ්‍ය සැපීම අවශ්‍ය සමාදානය මේ වෙලාවේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ අපේ වෙලාවේ අපි කෙනෙක් අපේ ජීවිත ස්පර්ශ කරන්නට ඔබ වහන්සේට කතා කරන්න දෙවි කියන්නේ ස්වාමීන් වහන්සේ රජ කරන්න හලෙලුයා පවිත්‍ර වේමා ඔබේ යයි මාත ජීව දුන්නේ

Baby, the 其实。 වහන්සේ ඔබට මට අවශ්‍ය වූ රෝගයෙන් නිදහස රෝගයෙන් සුවය වහන්සේට දීලා තිබෙන නිසා ඔබගේ හදවතේ ඔබ ඉන්න ස්ථානයේ ලැබෙනාගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙන ආසට ස්තුති කරනවා ස්තුති ස්තුති ස්වාමීනි වහන්සේට ස්තුතිවන්ත වෙනවා වහන්සේට දීලා තිබෙන උසීර්ණ පන්දේවල නිසා ස්වාමීනි මේ තත්ත්වයන් තුළදී ඔබ වහන්සේව ආරක්ෂා කර තිබෙන නිසා ස්තුති ස්වාමීනි මේ තත්ත්වයන් තුළදී ඔබ වහන්සේට සපේන තිබෙන నాయన కరు స్థుతి స్థుతి స్థుతి సదా కరుణామయాన్ని స్థుతి స్థుతి స్థుతి సదా కరుణాదాయా Sarvagaya Medhi Vatsan Sukhdeva Stuti, Stuti

जीवित रहकर बात की सुबह समाधान की स्तुति नाम गौरव है අපි වචනේ පොඩි කොටසක් බෙදා ගන්න කැමතියි. අපි කිතුණුවන් හැටියට අපි බලාපොරොත්තුවක් ඇති සෙනඟක් දෙවියන් වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුග්‍රහය හිමි සෙනඟක්. මේ කාලේ නොයෙක් දේවල් අපේ ගම් වලට ඇසෙනවා. අපි අවට බොහෝ දේවල් අපි දකිනවා. එහෙම දෙයක් මැද්දේ අපි බලාපොරොත්තුවක් ඇති සෙනඟක් ලෙස අප තුළ දෙවියන් වහන්සේගේ ඒ උතුම් වූ ඒ බලාපොරොත්තුව අන් අයට ගමන් කරන්නා වූ දෙවියන් වහන්සේගේ නියෝජිතයන් ලෙස අපේ මේ පොළොවේ උන්වහන්සේපත් කරලා තියෙනවා. අද ඔබයි මායි මේ පොළොවේ ආලෝකය. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට ජීවනයක් තියෙනවා. මේ පොළොවට සීමා වෙච්ච එකක් පමණක් නොවේ. මේ පොළොවෙන් එහා අපට මතු ජීවිතයකටත් ඒක අර්ථවත් වෙනවා. අද දවසේ ඔබට මට නැගෙන බොහෝ ප්‍රශ්න තියෙනවා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. ඒක අපි විශ්වාස කරනවා. එහෙමනම් ඇයි මේ කාලය තුල අපි ගෙවල් වලට වෙලා අපි ඉන්නේ. අපිට බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි අදහන දෙවියන් වහන්සේ මේ කාලය තුල ඇයි නිහඬව සිටින්නේ? කිතුනුවන් හැටියට කිතුනුවන්ට මේ වසංගතය හැදෙන්නේ නැත්ද? එහෙම නැත්නම් මේ කාලය තුල සබාවන් ඇයි නිහඬ? සුව කිරීමේ දිව්‍යන් මානසික දීමනාවන් ක්‍රියාත්මක වෙන්නේ නැත්ද? ඇයි සුව කිරීමේ දේව මෙහෙයන් පවත්වෙන්නේ නැත්තේ? අපිට බොහෝ ප්‍රශ්න අපිට තියෙනවා. ප්‍රේමවන්ත සෙනග ඔබට තියෙන පණිවිඩය හැමෝට එකටම තියෙන උත්තරය වචනේ පැහැදිලි දෙවියන් වහන්සේ අපව තෝරා පත් කරලා තියෙන්නේ මේ පොළොවට සීමා වෙච්ච ජීවිතයකට පමණක් නොවේ අපේ සැබෑ ජීවිතේ ආරම්භ වෙන්නේ මේ පොළොවෙන් එහා. ඒ ජීවිතයකට සූදානම් වෙන පිණිසයි මේ පොළොවේ ඔබයිමයි ජීවත් වෙන්නේ. අපිට තියෙන බලාපොරොත්තුව කිසි දෙයකට නැති කරන්න බෑ. වසංගත වේවා මේ පොළොවෙන් ආ වූ අමාරුකම් පීඩාවන්, ලෙඩ රෝගයන් අපි හිතන්නේ නැති හදිසි අවස්ථාවන් වල මුහුණ දෙන්නා වූ විපත්තිදායක දේවල් අපේ බලාපොරොත්තුව ඇති කරන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙනවා රෝම 14 8වෙනි පදයේ මරුණත් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වුණත් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දේව ප්‍රේමයෙන් අප වැයත් කරන්න කිසි දෙයකට බෑ. අද මේ බලාපොරොත්තුව ඔබයි මායි දෙවිවහන්සේව නොදන්න බලාපොරොත්තුවක් නැති සෙනගට මේ කාලය තුල දක්වන්න අපේ ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. කොහොමද අපි ප්‍රතිචාරය දක්වන්නේ? පාවුතුමා කියන වචනයේදී බෙලහීන අයව ඔසුලන්න රෝම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ඇදහිල්ලේ බැලහින අයව සහ අපේ බලාපොරොත්තුව නැතුව අපේ විශ්වාසය නැතුව ජීවත් වෙන සෙනගට ඔවුන්ගේ බෙලහීනකම දරන්න ඔබයි මායි අද මේ පොළවේ අපිට වගකීමක් දිව්‍ය මාස දීලා තියෙනවා. අද අපි අපේ ඇදහිල්ල ප්‍රකාශ කරගෙන අපිට තනි තීරණයක අපිට ජීවත් වෙන්න බෑ. අපි අන් අය ගැනත් හිතන මිනිසයා වෙන්න අවශ්‍යයි. බයිබලයේ ගීතාවලිය 127 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පදය අපි කියවමු. ගීතාවලිය 127 1 සහ 2 ස්වාමින් වහන්සේගේ නොසාදන්නේක් නම් සාදන්නෝ නිෂ්පලයේ වෙහෙසති. ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක් නම් රැකවලා නිෂ්පලයේ අවදිව සිටී. එතන දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ ඉවසක් සෑදුවේ නැත්තම් අපි කොච්චර වෙහෙස දැරුවත් ඒක නිෂ්ඵලයි. දෙවියන් වහන්සේ නුවර ආරක්ෂා කරේ නැත්තම් කොච්චර මුර කැරුවත් නිදි මරාගෙන අවදිව සිටීමෙන් මුර කරත් ඒකේ ප්‍රතිඵල නිෂ්ඵලයි. එහෙනම් මොනවද සඳහන් වෙන්නේ? මුර කරන එක වරදක් නෑ. අපි උත්සාහයන් වරදක් නෑ. අද බලාපොරොත්තු නැති මිනිස්යන් සමග අපි ජීවත් වෙනවා. අපි උත්සාහයන් අපි දරනවා. අපට හැකියි උදාහරණයක් හැටියට ෆේස් මාස්ක් දාලා ග්ලව්ස් දාලා අපිත් අත්සේදීම නැත්තම් අපි මේ රෝගෙන් මේ වසංගතයෙන් වැළකීමට අපි බොහෝ උත්සාහයෙන් දරනවා. ඒක කළ යුතුයි. මුර කරලා මුර කර යුතුයි. අපේ බයිබලයේ අපි වෙහස නිෂ්ඵලයි කියලා අපිට කරන්න බෑ. ගෙවල් දොරවල් ඇරලා දාලා යන්න බෑ. හොරු වෙවිලා ගන්නේ නෑ. දෙවියන් වහන්සේ ආරක්ෂා කරයි කියලා අපි ඉන්න බෑ. අපි ඒක කර යුතුයි. අපේ කොටසක් තියෙනවා. නමුත් අපේ කොටස අපි කොච්චර කරත් ඒකට දෙවියන් වහන්සේගේ කොටසත් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අද කිතුණුවන්ට තියෙන පණිවිඩේ අපේ කොටස කරන අතර ඇදහිල්ලේ බෙලහින අයව දරා ගන්න අතර දිව්‍ය මාංශ තුල අපේ බලාපොරොත්තුව ඇති ක්‍රියාව ප්‍රතිචාරය එළියට එන්න අවශ්‍යයි. අපි ඇයි දේවල් කරන්නේ අපි ගැන විතරක් හිතලා පමණක් නොවේ අපි අවට බයෙන් ජීවත් වෙන අපි අවට බලාපොරොත්තුවක් නැතුව අපි අවට අපට තියෙන යහපත් දිවිමානසික අත්දැකීම නැතුව ජීවත් වෙන මනුෂ්‍යයන් අතර අපි ආලෝකයක් ලෙස බැබලෙන්න අවශ්‍ය නොවුන්ට බාධාවක් නොවන විදියට අපි ක්‍රියා කරන්න අවශ්‍යයි. හිතනුවන් ජීවිතවල අමාරුකම් වලට මුහුණ දෙනවා. කිතුනුවන්ට මේ වසංගතයේ බලපාල නැත්ත ලෝකෙ පුරා බලපාල තියෙනවා. මේ කිතුනුවන්ට ඒක විනාශයක්ද? ඒක නෙවෙයි. කිතුනුවන්ගේ ආත්මය නැවත දෙවියන් වහන්සේ පාමුලට යනතුරු මේ පොළොවේ ජීවත් වෙනවා. මම කලින් ප්‍රකාශ කළා වගේ රෝම 14:8 ජීවත් වුණත් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මැරුණත් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් බලාපොරොත්තුව නැති කරන්න කිසි කෙනෙකුට බෑ. අප තුළ තියෙන බලාපොරොත්තුව මේ කාලය තුළ මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන දෙවියන් වහන්සේ නොදන්න සෙනඟට මේ කාලය තුළ ගලාගෙන යන්න දෙවියන් වහන්සේ ඔබවයි මාවයි උන්වහන්සේ පාවිච්චි කරයි. පිටියම ගීතාවලිය 84 වෙනි පරිච්ඡේදයේ ගීතාවලිය 84 5 වෙනි 6 වෙනි පද දෙක ගීතවලි 84 5 සහ 6 තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තා වූ සියෝන්ට යන මාවත් තමාගේ සිතෙහි ඇත්තා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ඔහු වැළපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති. එසේය ප්‍රථම වර්ෂාව එය ආශිර්වාද වලින් මසයි. එදන අපි දකිනවා දිව්‍යන් වහන්සේව තමාගේ ශක්තියක් කොට තබා ගන්න මිනිසයා තමාගේ හදවතේ සියෝන් පැමිණීම ගැන බලාපොරොත්තුවක් ඇතුව ඒක හිතේ තබාගෙන ගමන් කරනව මිනිසයා ආශිර්වාදලත් මේ දෙකම තියෙන මිනිසයා ආශිර්වාදලත් දෙවියන් වහන්සේ තුල ශක්තිය තබන්න අවශ්‍යයි නැත්නම් අනිත් අනුවාදවල කියනවා වන්දනා ගමනක් යනවා වගේ මේ පොළොවේ අපේ ජීවිතේ තබාගෙන යන ජීවිත. ඒක පිල්ග්‍රිමේජ්. ඒ කියන්නේ අපි මේ පොළොවේ නෙමෙයි අපේ ගමන. අපි ඉලක්කය තියෙන්නේ සියොන් කන්ද. නැත්තම් මේ පොළොවෙන් එහා ජීවිතය ගැන. ඒ මේ පොළොවේ එහා ජීවිතය ගැන බලාපොරොත්තුවක් තබාගෙන ගමන් කරන්නා වූ මිනිසයා ආශිර්වාද ලත්. ඒ මිනිසයාට හැම මොහොතකම ප්‍රීතිය තියෙනවා. හැම මොහොතකම බලාපොරොත්තුවක් තියෙනවා. ඇයි? මේ වසංගත වලට සීමා වෙච්ච ජීවිතයක් නොවේ. මේ පොළොවට සීමා වෙච්ච ජීවිතයක් නොවේ. එතනින් එහා විශාල යහපත් සදාකාලික ජීවිතයකට උරුමකාරයන් ලෙස දිව්‍යන් වහන්සේලා අපේ ශක්තිය දබමින් ජීවත් වෙන සෙනඟ. එවිට මොකද්ද වෙන්නේ? අපිට මේ පොළොවේ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. කරදර නැති වෙන්නේ නැහැ. වැළපීමේ කාලයක් තුල ගියත් වැළපීමේ දවස් අපේ ජීවිතේ ආවත් ඒ බයිබලේ කියනවා හයවෙනි පදේ කියනවා ඒව තුල අපි ගමන් කරත් ගමන් කරමින් ඒවා උල්පත් ලෙස අපි පරිවර්තන කරගන්නවා ඒකට වර්ෂාවත් එකතු වෙලා ඒක ආශිර්වාද කරන බව වචනය කියනවා. අද ඔබයි මායි මේ தත්වයන් දකින විදිය අපේ ඇතුළාන්තයේ තියෙන බලාපොරොත්තු අනුව වෙනස් වෙනවා. අපි බලාපොරොත්තුව සදාකාලිකද මේ කුඩා දේවල් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ අපි දකින්නව මේ විශාල පර්වත වගේ දේවල් ඒවා සුළු දේවල් දෙවියන් වහන්සේ ගැන අපි හිතන්නේ කොහොමද දෙවියන් වහන්සේ කරන්න පුළුවන් දේ මොනවද දෙවියන් වහන්සේ මං ගැන මොනවද සැලසුම් කරලා තියෙන්නේ මගේ ජීවිතේ මේ පොළොවට සීමා වෙච්ච සුළු ජීවිතයක්ද එහෙම නැත්නම් මගේ ජීවිතේ පොළොවෙන් එහා මට බලාපොරොත්තුවක් තියෙන ජීවිතයක්ද කියලා මම විශ්වාස කරන දේ අනුව මගේ ප්‍රීතිය මගේ ජෝලිතකම මම තත්ත්වයන් වලට මුහුණ දෙන විදිය වෙනස් වෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබට වචනේ දිව්‍යන් වහන්සේගේ බලාපොරොත්තු තිබෙනවා. මේ කාලේ බියවන්න අවශ්‍ය නැහැ. මන්ද බිය තුල අපේ ජීවිත කැළඹෙනවා. නමුත් අපි කර යුතු කොටස නුවර ආරක්ෂා කරන්න මුරකරුවන් සිටිනවා වගේ අපේ ක්‍රියාව අපේ කොටස අපි කරන අතර ඇදහිල්ලෙන් විශ්වාසයෙන් දිව්‍යන් මාංශය තුළ අපේ අතුලන්ත ජීවිත අපි අලුත් කරගෙන මේ කාලයේ අපි සූදානම් වෙමු අවට ජීවිතවලට දිව්‍යන් මාංශය කරන්න යනා වූ විශාල දෙයකට අපව සම්බන්ධ කරගන්න. අවසාන වශයෙන් අපි කියවමු ජෙරමියා පොතේ තිස්තුන්වෙනි පරිච්ඡේදයේ හයවෙනි පදයේ සිට නවවෙනි පදය දක්වා ජෙරමියා තිස්තුන හය සිට නවයේදී මේ මානසික ආශිර්වාදයේ පොරොන්දුවක් කියවමු බලව මම ඊට සනීපයක් සුවයක් උපදවා ඔවුන්ට සුව කොට බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නමි. යුදාවරුන්ගේ වාල්කමත් ඊශ්‍රායවරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදීමෙන් ඔවුන් ගොඩ නගන්නෙමි. ඔවුන් මට විරුද්ධව කළා වූ ඔවුන්ගේ සියලු අයිතුකමෙන් ඔවුන් පිරිසිදු කරන්නෙමි. මට විරුද්ධව පව් කිරීමෙන්ද මට විරුද්ධව ද්‍රෝහිකම් කිරීමෙන්ද කළා වූ ඔවුන්ගේ සියලුම අයිතුකම් ඔවුන්ට කමා කරන්නෙමි. මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නා වූ පොළවේ සියලු જાතින් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය. මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔහු බයව වෙවුලන් නොය. දේව පොරොන්දුව එයයි නැවත ගොඩනැගෙන්න නැවත සාධාරණ දිවිවාස පොරොන්දු වෙලා තියෙනවා ඒ කාලය තුල මේ පොළොවේ මේ කාලේ අපි දකින්නා වූ දේවල් මේ දේවල් ඇයි පැමිණියේ කියන ප්‍රශ්න අහනවට වඩා අපෙන් විය යුතු දේ මොනවද අපි ඒකට සූදානම් වෙනකොට දෙවියන් වහන්සේ සම්පූර්ණ සැලසුම අප ගැන පමණක් නොවේ මේ මුළු ලෝකයේ දෙවියන් වහන්සේව නොදන්න මනුෂ්‍යයන් අතරත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගලාගෙන යන්න, උන්වහන්සේගේ සමාදානය ගලාගෙන එන්න, උන්වහන්සේගේ සෝය ගලාගෙන එන්න අපේ ජීවිතේ අපි මේ කාලය තුල වාජනයක් ලෙස උන්වහන්සේගේ හස්තය අපි බාර කරලා ක්‍රියාත්මක කරමු. ජීවමාන බලවන්ත ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ මේ උදෑසන වහන්සේගේ ਸਰව බලදායක හස්තයට හැම කෙනෙක්ම ජීවිත අපි යටත් කරනවා. ස්වාමිනී බලාපොරොත්තු අපි ඇතුළාන්තය අලුත් කර දෙවිය වහන්සේ ඔබ වහන්සේට ස්තුතියි. ඒ බලාපොරොත්තුව සමග ස්වාමීන් වහන්සේ මේ පොළොවේ බබලෙන්න අන් මනුෂ්‍යයන්ට ස්වාමිනී අපේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රේමය සමස ගලාගෙන යන්න සුදුසු වාදනයක් ලෙස ඔබ වහන්සේ ස්වාමිනී අපව මේ කාලය තුල ඔබ වහන්සේ වෙනස් කරන්න. දෙවියන් වහන්සේ දේව අනුග්‍රහය ගැන ඔබ වහන්සේ වචනේ පොරොන්දු ලෙස ස්වාමිනී මේ කාලය තුළ ස්වාමීන් වහන්සේ දේව මහිමය උදෙසා දේව මානසික රාජ්‍ය වර්ධනය උදෙසා ස්වාමිනිය වාස කරන්න යන ක්‍රියාවන් වලට සම්බන්ධ වෙන්න අපේ ආත්මය අපේ සිතුවිලි අපේ ආකල්ප ඇතුළත සියල්ල වාසී ස්වාමීන් වහන්සේ මේ කාලය වාසී පවිත්‍ර කරමින් ඔබ වාසී වෙනස් කරමින් ඔබ වාසී පරිවර්තන කරමින් ඔබ වාසී ඉදිරිය ඔබ වාසී සැලසුම් වලට ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්න ඔබ වාසී සෝදානම් කරන්න හැම කිතුණු සෙනඟක් ඔබ වාසීට බාර කරනවා ඔබ වහන්සේ නොදන්න හැම ස්වාමීන් ජීවිතයක්ම බාර කරනවා ලෝලෝකේ වටා ස්වාමීන් වහන්සේ විපතටපත් වෙලා ස්වාමීන් කඳුලේ වේදනාවෙන් ජීවිතවල ඔබ වහන්සේට බාර කරනවා වේදනාවන් මැදේ ඔබ වහන්සේගේ ප්‍රේමයේ සැනසීම සමාදානය අත්දැකීමේ ස්වාමීනි ජීවනයේ දෙවියන් වහන්සේගේ යහපත්ම රස බලන්න මේ කාලය තුල ස්වාමීනි මුළු ලෝකෙටම ඔබ වහන්සේ ඉදරා වෙන්න කියලා අපි ආඥා කරනවා. අප මැදේ ස්වාමීනි විය යුතු දේව වහන්සේ පෙන්වු කරන යා යුතු මාර්ගයේ හරියුතු ස්ථාන සියල්ල ඔබ වහන්සේට පෙන්වු කරමි ස්වාමීනි මේ කාලය තුළ ජය ගන්නා දෙසඟක් ලෙස මේ දේශයටත් ලෝකෙටත් ස්වාමීන් තිබෙන වහන්සේ කුරුසේ ජයග්‍රහණය මනුෂ්‍යයන් අත්දකින්න ස්වාමීන් ඔබ වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන්න කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුක්තිම බලවත් නාමයෙන් ආමේන් ස්තුති ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරසේවා අද දවසේ මේ ආකාරයෙන් ඔබට කතා කරන්න ලැබීම මහත් ප්‍රීතියක් කොට සලකනවා নমස්කාරයක් වචනයක් තුලින් ඔබ යම් ආකාරයේ පෝෂණයක් ලැබුවේ යයි මම විශ්වාස කරනවා. දේවදාසයෙක් ලෙස විශේෂයෙන් පසුගිය වූ සති කිහිපය තුළ අපට හමු වීමට මුණ ගැසීමට නොහැකි වුණා. අපට දෙවියන් වහන්සේ මේ දී ඇත්තා වූ වරප්‍රසාදය පවුල් හැටියට පුජ්‍යලිකව එක් රැස් වී අපි සිටින්නා වූ ස්ථානවල සිටමින් අපගේ ඉඩ ප්‍රස්තාව දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පාවිච්චි කරයි යයි මම විශ්වාස කරනවා. විශේෂයෙන් පවුල් හැටියට ඔබගේ පවුලේ ඇති සම්බන්ධතාවය යාඥා ජීවිතය පවුලේ යාඥාව දෙවියන් වහන්සේගේ වචනය වැඩිපුර කියවමින් අධ්‍යයනය කරමින් ඒ තුල පවතිමින් ඔබේ ජීවිත ගමන තවත් සාර්ථක කරගන්න මේ කාලය මහඟු උපකාරයක් වේ යයි මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි විශ්වාස කරනෝ අනාගතය ගැන අපට ඇත්තා වූ යහපත් බලාපොරොත්තුව අපට ඇත්තා වූ ස්ථීරත්වය ලෝකයේ මිනිස්යන් මෙන් නොව දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපට ඇත්තා වූ ඒ ස්ථීරත්වය ගැන දෙවියන් වහන්සේගේ වචනේ මේ ආකාරයෙන් අපට සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ මුහුණ ලෝකයක් හැටියට අප මුහුණ දෙන්නා වූ මේ తত্ত্বය ශ්‍රී ලංකා වාසී අපට ඒ වගේම තරාතිරම් ඒවගේම උස් පහත්දේද ඒවගේම කිසිම ආකාරයේ අනතුරුවලින් නිලතලවලින් අපට හිමිකරගන්ට බැරි දේවල් දෙවියන් වහන්සගේ වචනය තුළ අපට පොරොන්දු වී තිබෙනවා. තිබං කැමති බයිබලයේ එක කොටසා පමණක් කියවල ඔබ උදෙසා විශේෂයෙන් යාඥා කරන්න. අපි කියවන්න යනව ගීතාවලිය විසි හත්වෙනි පරිච්චේදේ පළවෙනි පදේ සිට හතරවෙනි පදය දක්වා. ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට බය වන්නේ? ස්වාමින් වහන්සේ මාගේ ජීවිතේ ශක්තිය. මම කාට බීත වන්නේ? නපුරුකම් කරන්නෝ එනම් මාගේ ඉදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංශය කන පිනිස මට විරුද්ධව ආකල පැකිල වැටුණා. සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත් මාගේ සිත බය මට විරුද්ධව යුද්ධයක් හටගන්නත් එකල්හි මම සුරක්ෂිතව සිටින්නේ. ස්වාමින්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේ. ඒක සොයන්නේ. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමින්ගේ ගෘහයේ වාසය කිරීම. මාගේ ජීවිතයේ සියලු දවස්වල ස්වාමින් වහන්සේගේ ගෘහයේ වාසය කරන්න. ඉතින් මේ දවසේ ඔබට දෙන විශේෂ පණිවිඩය නම් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටින මිනිසයාට ඇති විශ්වාසය, ස්ථීරත්වය, බලාපොරොත්තුව ඔබට දෙවියන් වහන්සේ විශේෂ ලෙස ආශිර්වාද කරනසේක්වා. මම ඔබ උදෙසා යාඥා කරන්නම්. ආදරණීය දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය මේ සියලු සෙනඟ සමග ඔබ වහන්සේ නිදහස් කරනසේක්වා. විශේෂයෙන් ලෝකයක් ලෙස ස්වාමිනි අපි මුහුණ දී ඇත්තා වූ මේ අර්බුදකාරී තත්වයෙන් ඔබ වහන්සේ අපට ඔබ වහන්සේගේ ਸਰව බලධාරී බලය තවත් අත්දකින්න අවස්ථාවක් දී ඇති බව අපි විශ්වාස කරමුව. දෙවි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ ආකාරයට අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේ අප සමගයි. ඔබ වහන්සේ ජීවමානයි. ඔබ වහන්සේ ਸਰව බලධාරී. දෙවිස් පියාණනි මේ දවසේ මේ අසන්නා වූ සියලු සෙනග සමග ඔබ වහන්සේගේ දේවාත්මානුභාවය පතිත කළ මැනව. ශුද්ධාත්මයණන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව ආශිර්වාදය තැබුව මැනව. ඔවුන් සමග සිටිය මැනව. ඔවුන්ට අවශ්‍ය දිව්‍ය උපකාරය මේ දවස්සේ එන්නා වූ දවස්වල අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මේ ලෝකයේ මේ වසංගත තත්ත්වය නිසා පීඩා විඳින සියලු දෙනා සමග ඔවුන්ගේ පවුල්වල අය සමග සිටිමින් යේසුස් වහන්සේගේ ශුද්ධ උලේවලින් ස්වාමිනිය වහන්සේ අපගේ පාපවලට සමාවදීලා අපව පවිත්‍ර කරලා ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ සෙනගක් ලෙස ජීවත් වෙන්න අපට අවශ්‍ය අනුග්‍රහයක් මේ දුක්වෙන්නා වූ සෙනග සමග වහන්සගේ සැනසීමත් බලාපොරොත්තුවත් ලැබුව මැනව. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. Amen.